තෙරුවන් සරණයි. <clears throat> අද කතා කරන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවට අදාළ දේශනයක්. අපි මේ වෙනකන් චිත්තානුපස්සනා කොටස දක්වා සරලව කතා කරලා තියෙනවා කොහොමද ප්‍රායෝගිකව පුහුණු වෙද්දී අපි මේක ගලපගන්නේ කියන කාරණේ. ඉතින් මෙතන ඉඳලා ධම්මානුපස්සනා කොටසට අදාළ කාරණා තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙනකන් දේශනා මාලාව අහගෙන ආපු අයට තේරෙනවා ඇති මෙතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා. මේ වෙනකන් අපි කායානුපස්සනා කොටසින්, වේදනානුපස්සනා කොටසින්, චිත්තානුපස්සනා කොටසින් සතිය යම් මට්ටමකට පණපවාගෙන තහවුරු කරගෙන තමයි ඇවිල්ලා ඉන්නේ. එතකොට සාමාන්‍යයෙන් සරල වශයෙන් කිව්වොත් මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කොටසින් විග්‍රහ නොකරන කොටස් ටිකක් තමයි මේ ධම්මානුපස්සනා කොටසට අරගෙන තියෙන්නේ. ඒ ඒ ඒ காரணා තුනෙන් විග්‍රහ නොවිච්චි ටිකක් මේ ධම්මානුපස්සනා කොටසට ගොනු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ හිතට සම්බන්ධව අරමුණු වෙන දේවල් ටිකක් තමයි ධම්මානුපස්සනා කොටසේ තියෙන්නේ. ඉතින් මේකෙත් තියෙන්නේ අර අපි කලින් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කොටස් විස්තර කළා වගේ කය ආනුව කය කයේ සැබෑ ස්වභාවයෙන් දැක ගන්න අදහසින් කය ආනුව බලනවා වේදනා වේදනා වශයෙන් දැක ගන්න විදිහට බලනවා සිත සිත විදිහට දෙක ගන්න විදිහට බලන බැල්මක් තමයි තිබුණේ. ඒ වගේ තමයි මේ ධම්මානුපස්සනා කොටසෙත් තියෙන ධර්මතා ටිකක් ගැන කතා කරන්නේ. ඒ ධර්මතා ධර්මතා වශයෙන් දැක ගන්නාසුළු අදහසින් තමයි අපි මේ සතිය හරහා කටයුතු කරන්නේ. එහෙම නැත්නම් අපි මේ ධර්මතා මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මය වශයෙන් තණ්හා දිට්ටි මාන වශයෙන් අපි අල්ලනවා ඒ නිසා තමයි ප්‍රශ්නයක් වෙන්නේ නමුත් ධර්මතා ධර්මතාවයක් වශයෙන්ම අපි දකිනවා නම් ඇත්තටම අපේ සසර කියන එක ගැට ගැහින්නේ නැහැ. ඉතින් එතෙන්ට මේ මනස ගන්න තමයි මේ ධම්මානුපස්සනා කොටස මේ අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් මෙතෙන්ට එනකොට අර මුල් කොටස් තුනෙන් සතිය කියන එක පණ පොවාගෙන තියෙන්න ඕනි සම්පජඤ්ඤයත් එක්ක එකතු කරගෙන. මෙතනට එකපාරට පනින්න ලේසි නැහැ. ක්‍රමානුකූල ප්‍රතිපදාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන හේතු සහිතව අර මුල් කොටස් ටිකෙන් අපි පොඩ පොඩ පොඩ පොඩ නැගිටගෙන ඇවිල්ලා දැන් මේ මනසකට ධර්මතා වශයෙන් දැක ගන්න අමාරු කොටස් ටිකක් තමයි භාග්‍යතුන් වහන්සේ මේකේ විස්තර කරන්නේ. ඉතින් ධම්මානුපස්සනා කොටසේ විස්තර කරන්න කාරණා ධර්මතා ගොඩාක් තියෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කොටස් අපිට කෙටියෙන් ඉවර කරන්න පුළුවන් වුණත් මේකෙස් ඈහෙන කොටස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම මනසක් සම්බන්ධයෙන් හටගන්න ධර්මතා අපි ඒව වැරදි විදිහට තමයි ඒව දකින්නේ. ඒ වැරදි විදිහට දකින තාක්කල් සසර කියන එක ගොඩ නැගෙනවා. ඉතින් මේ ධර්මතාවය ධර්මතාවය වශයෙන් දැක්ක තැන අපි නිවනට ලං වෙනවා. ඒකට මේ අපේ බැල්ම, අපේ කෝණය, අපේ දැක්ම, අපේ ආකල්පය හදන්න තමයි මේ කොටසේදී භාග්‍යතුන් වහන්සේ අපිට ආරාධනා කරන්නේ. ඉතින් ඒකේ මුලින්ම තියෙන නීවරණ පබ්බය කියලා. ඒ කියන්නේ මේ පංච නීවරණ ධර්මත් එක්ක කොහොමද අපි සතිය හරහා කටයුතු කරන්නේ කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මම කැමතියි මෙතනදී කතා කරන්න පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද ඔය කියන ටිකනේ මේක අපි නම් වශයෙන් හැම කෙනෙක්ම දන්නවා නොදන්න කෙනෙක් නැහැ. එතකොට අපිට සාමාන්‍යයෙන් සම්ප්‍රදායෙන් කියලා දීලා තියෙන්නේ මේ කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ මනසකට එන්න දෙන්න හොඳ නෑ. ඒවා යක්කු වගේ. ඒවා අහලකටවත් එන්න බෑ. ඒවා එනවනම් අපි සිල්වතුන් වෙන්න බෑ. සීල් ගන්න මගේ මනසේ මේවා එන්න බෑ. පැවිදි වුණු මගේ හිතේ මේවා හට ගන්න බෑ. ඒවා આવොත් හංගන්න ඕනි, යට කරන්න ඕනි, බයේ දුවන්න ඕනි වගේ ආකල්ප තමයි අපේ මනසට දාලා තියෙන්නේ. ඒවා හටගත්තොත් ලැජ්ජා වීතිය වගේ අදහස් තමයි අපේ මනසට දාලා තියෙන්නේ. ඉතින් අපි මම මේ වීඩියෝ මාලාවේ මේ එක එක නීවරණ ගැන චුට්ට චුට්ට කතා කරනවා. ඉතින් මේ කලින් වීඩියෝ සහලා තියෙන අයට දන් අහු වෙලා ඇති. සාමාන්‍යයෙන් අපි මේ නිවන් මඟ යද්දී කෙලෙස් මට්ටම් තුනක් තියෙනවා අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන. ඒකේ පළවෙනි මට්ටම තමයි වීතික්කම කෙලෙස් මට්ටම. ඒ කියන්නේ සිල්පද කඩන මට්ටමට තියෙන ගොරෝසු කෙලෙස්. ගොරෝසු කෙලෙස් ටික තමයි වීතික්‍රමණය කරනවා කියන්නේ. ඒ කියන්නේ සමාජ සම්මුතින් උල්ලංඝනය කරන මට්ටමේ කෙලෙස්. එතකොට අපි කියලා තියෙනවා කාමයන් අතහැරපු කෙනෙකුට කාමයෝ එක්ක ඉන්න කෙනෙකුට මේ වීතික්කම කෙලෙස් ටික හට ගන්න පුළුවන් වීතික්‍රමණය කරන්න පුළුවන්. එතකොට කාට හරි මේ වීතික්කම කෙලෙස් වලින් නැගී හිටින්න ඕන නම් ඒ කෙනා එතනට දාන්න තියෙන උත්තරේ තමයි සීලය කියන එක. සීලයෙන් තමයි අපිට වීතික්කම කෙලෙස් ටික ට උත්තරයක් ගන්න පුළුවන් වෙන්නේ සීලයට ගොනු වුණු කෙනා සීලයට බැඳුණු කෙනා සීලයට යට වුණු කෙනා සීලයට සීලේ හික්මුණු කෙනාට වීතික්‍රමණය කෙලෙස් වලට ඔන්න අහුවෙන්නේ නැතු ඉන්න පුළුවන්. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. වීතික්කම කෙලස් ටික යට වුණාට පස්සේ හිතන්න එපා අපි නිවන් දැක්කා කියලා. වීතික්කම කෙලෙස් අර ගොරෝසු කෙලෙස් ටිකට උත්තරයක් හම්බුණා කියලා අපි rahat වෙලා නැහැ. තාම කෙලෙස් ටික තියෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? අපි සීලයට ආවා කියලා සීලුම කෙලෙස් අපේ මනසෙන් අයින් වෙන්නේ නැහැ. කෙලෙස් මට්ටම් තුනක් තියෙනවා වීතික්කම කෙලෙස් ටිකට උත්තර හම්බුනාට පස්සේ ඔන්න දෙවෙනි මට්ටමේ අභියෝගය එනවා ඊට පස්සේ හරියට සාමාන්‍ය පෙළ විභාගයේ අභියෝගය ඉවරනාට පස්සේ තව අභියෝගයක් එනවා උසස් පෙළ කියලා අපිට සාමාන්‍ය පෙළ විභාගයේ සාමාන්‍ය පෙළ විභාගේ සමත් වුණා ඒ අභියෝගේ පාස් වුණා කියලා අපිට අතපිය දාගෙන ඉන්න බෑ ඊට වැඩිය බරපතල අභියෝගයක් තියෙනවා උසස් පෙළ වශයෙන් අන්න ඒ වගේ මේ වීතික්කම කෙලෙස් වලට උත්තර ආවට පස්සේ ඔන්න ඊළඟට දෙවනි මට්ටමේ කෙලෙස් ටික මතුවෙන්න පටන් ගන්නවා. ඒවට අපි කියන්නේ පරිඋට්ටාන කෙලෙස්. ඔය පරිඋට්ටාන කෙලෙස් විදියට අපි ගන්නෙ පංච නීවරණ ධර්ම. එතකොට ඔබ ගිහි වේවා පැවිදි වේවා ගිහි කෙනෙක් නම් බලන්න ඔබ తాවකාලිකව කාමයන්ගෙන් අයින් වුණාට පස්සේ පැවිද්දෙක් නම් ස්ථීර වශයෙන් කාමයන්ගෙන් අයින් වුණාට පස්සේ සීලයකට ඇවිල්ලා කෙලෙස් වැඩි වෙනවා කියන්නේ ඕකයි. මම ඒක වීඩියෝ එකක් දාලා තියෙනවා පැවිදි වුණාම කෙලෙස් වැඩි වෙනවා කියලා. ඒකට ගොඩක් අය විවේචන දාලා තිබුණා. පාර වැරදුනහම ඔහොම තමයි කියලා. එතකොට පව් ඉතින්. මේ මේ පාර ප්‍රායෝගිකව ගිහිල්ලා නැති අයගේ කතා. ඉතින් මේ ඕනම කෙනෙක් දන්නවා සීලයට ආවන් කෙලෙස් වැඩි වෙනවා. කෙලෙස් වැඩි වෙනවා කියන්නේ පරිඋත් ทาน කෙලෙස් ටික ඉස්මතු වෙනවා. එහෙම නැතුව අමුතු දෙයක් වෙනව නෙමෙයි. කෙලෙස් වැඩි වෙනවා කියන්නේ ඒකයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා මේ කෙලෙස් ටික ගොජ දාන්න පටන් ගන්නවා. මතක තියාගන්න වීතික්කම කෙලෙස් වලට උත්තරයක් දෙන්නේ නැති තාක්කල්. ඒ කියන්නේ අපිට නීති උල්ලංඝනය කරන්න පුළුවන් තාක්කල්, කෙලෙස් කන්න පුළුවන් තාක්කල්, සිල්පද කඩන්න පුළුවන් තාක්කල් මේ නීවරණ එළියට එන්නේ නැහැ. මොකද නීවරණේ වල තල්ලුවෙන් තමයි වීතික්‍රම කෙලෙස් ටික හටගන්නේ. එයාට වීතික්‍රමණය කරන්න අවස්ථාව තියෙනවා. අවස්ථාව තියෙන තාක්කල් කාමච්ඡන්ද ව්‍යාපාදාදී මේ දේවල් වලට ප්‍රශ්නයක් නැහැ. මොකද එයාට කෙලෙස් නීති කඩන්න පුළුවන් දැන්. ඒ නීති ටික කඩන එක නවත්තපු දවසට එයාගේ මනසේ මේ තියෙන ඊළඟ ලෙවල් එක එළියට එනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මින්ද උද්දච්ච කුච්ච ඔය ටික එනවා. එතකොට ඒ ටික අර කාමය කන්න තියෙන අර කෙලෙස් සිල්පද කඩාගෙන කාමයේ භුක්ති විඳිනවට වැඩිය මේ කෙලෙස් ටිකට මුහුණ දෙන්න හරිම අමාරුයි. ඒකයි කියන්නේ කෙලෙස් වැඩි වෙනවා කියලා සීලයට ආවහම. එහෙම නැතුව 아무තු දෙයක් නෙමෙයි මේක ධර්මතාවයක්. එතකොට අපිට සාමාන්‍යයෙන් කායානුපස්සනා කොටසේදී හැම මේ පරයන්කයක හුස්මක් දිහා බලන් ඉන්නකොට සක්මනකදී දකුණ වම වශයෙන් පියවරට සතිය තියනකොට එදිනෙදා වශයෙන් සතිය තියනකොට මේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ නිදිමත ගති හිතේ විසිරෙන ගති පසුතැවෙන ගති සැකසංකා එනකොට අපි ඒව හතුරෙක් විදිහට තමයි දැක්කේ හතුරෙක් විදිහට දැකලා අපි කරේ මොකක්ද? ඒවා සිතුවිල්ලක් විදිහට ලේබල් කරලා මෙනෙහි කරලා ඒ සිතුවිල්ල අතහැරලා අපි පුළුවන් තරම් කලේ අර මූලික අරමුණට හිත ගොනු කරන එක. මූලික අරමුණත් එක්ක හිත පවත්වන්න උත්සාහ කරන එක. කායානුපස්සනාවට අදාළ කායික අරමුණත් එක්ක හිත තියන්නයි හදන්නේ. ඒ මොකද අපි තවම පොඩි බබාලා වගේ හෝඩිය පන්ති වගේ මේ ඕලාරික ගොරෝසු කයත් එක්ක තමයි අපි මුලින්ම සතිය කියන එක ගොනු කරගන්න හදන්නේ. කාමච්ඡන්දාදී නීවරණ කියන්නේ මනසක හට ගන්න ධර්මතා අපිට එකපාරට ඒවත් එක්ක ගනුදෙනු කරන්න අමාරුයි. එනිසා අපි මුල් කාලේ කායානුපස්සනා වේදනානුපස්සනා මේ දේවල් කරද්දී අර මුල් කාලේ මේවා පොඩ්ඩක් පැත්තකින් තියලා තමයි අපි අපේ මේ මූලික වැඩේ කරන්නේ. හැබැයි කායානුපස්සනා වේදනානුපස්සනා වගේ කොටස් වලදී මේ හතුරෙක් වගේ පෙනුණු, බාධාවක් වගේ පෙනුණු, පීඩාවක් වගේ පෙනුණු, අභියෝග වගේ පෙනුණු මේ නීවරණ ටික ධම්මානුපස්සනා කොටසෙදී ඒවම තමයි අන්තිමට කමටහම් බවට පත් වෙන්නේ. මේ කොටසේදී ධම්මානුපස්සනා කොටසේදී අපි නීවරණ තල්ලු කරන්න හතුර විදිහට දකින්න බාධක විදිහට දකින්න නෙමෙයි යන්නේ. අපි ඒවා මතින් තමයි සති සම්පජඤ්ඤය දියුණු කරගන්නේ. එතකොට කොහොමද මේක කරන්නේ? භාගතුන් වහන්සේ පස් ආකාරයකට මේ හැම නීවරණයක්ම කතා කරනවා. පළවෙනි ආකාරය තමයි කාමච්ඡන්දය කියන්නේ අපි චිත්තානුපස්සනා කොටසේදී කතා කරපු සරාග හිතම තමයි. ඊට වැඩිය සියුම් පැතිකඩවල් පුරා මේක යනවා. එතකොට මෙතනදි කියන්නේ කාමච්ඡන්දය පහළ වෙලා තියෙනවා නම් පහළ වුණා කියලා. අපි දැක ගන්න එක තමයි මුලින්ම බුදුරජාණන් වහන්සේ කියන්නේ. කියන්නේ මට කාමච්ඡන්දය ඇවිල්ලා කියලා තියනවා කියලා ආඩම්බරයෙන් බලනව නෙවෙයි. කාමච්ඡන්දය තියෙන බව දැක ගන්නවා. ඒ කියන්නේ මෙතනදී හටගත්තු කාමච්ඡන්දය තමයි අපි මුලින්ම දකින්නේ. ඒ කියන්නේ කාමච්ඡන්දය හට ගන්නව පෙනිලා නැහැ. ගෙවෙනවා පෙනිලා නැහැ. හටගත්තු කාමච්ඡන්දය මැද කෑල්ල කොඳුනා රටිය තමයි අපිට අහුවෙන්නේ. එතකොට යම්කිසි වෙලාවක අපි සක්මන පාරයන්ක ඉදිරියදා වශයෙන් මේ පුහුණුව කරගෙන යන යම්කිසි වෙලාවක අපේ මනසේ මේ කාමච්ඡන්ද නීවරණය කාමයන් කෙරෙහි කැමැත්ත ඇතිවන ආශාව ඇතිවන යම්කිසි කෙලෙසයක් සිතුවිල්ලක් අපේ මනසේ හට අරගෙන තියෙනවා නම් ඔන්න ඒක අපිට අහුවෙන ඔන්න මගේ හිත දැන් කාමච්ඡන්දයට යට වෙලා තියෙන්නේ කියලා. ඒක දැක ගන්න එකයි මෙතනදි කියන්නේ. එතනින් එහාට මොකුත් කියලා නැහැ. ඇති කාමච්ඡන්දය ඇති බව දකිනවා. ඔන්න පළවෙනි ක්‍රමේ කාමච්ඡන්දය දිහා බලන එක ක්‍රමයක් ඕක. ඊළඟට දෙවණියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමච්ඡන්දය නැතිනම් මේ වෙලාවේ මගේ මනසේ නැති බව දැක ගන්නවා. ඉතින් ඕකට අපේ ලොකු සාංශي හරි ලස්සනට කියනවා අපි සක්මන පරයන්ක වශයෙන් අපි හිතමු පරයන්කයකදී අපි අපේ මූල කර්මස්ථානයේ විදිහට හුස්ම තියාගත්තා නම් උදාහරණයක් විදිහට ඕනම යෝගාවචරයක අත්දකින්න අපි මේ හුස්මත් එක්ක ගනුදෙනු කරගෙන යද්දී හුස්ම කියන එක ගෙවෙන්න පටන් ගන්නවා සියුම් වෙන්න පටන් ගන්නවා සුකුම වෙන්න පටන් ගන්නවා එතකොට මේක සියුම් වෙන්න පටන් ගත්තට පස්සේ අපි දන්නවා හුස්ම නොදැනී ගිහිල්ලා හුස්ම සියුම් වෙලා හැබැයි සතිය ඇති බව ඒ කෙනාට දැක ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතනදී හුස්ම නම් නැති වෙලා තියෙනවා තමයි. හුස්ම නැති බව දැනෙනවා. හැබැයි මේ වෙලාවේදී හුස්ම නැති වුණාට අපි තියාගත්තු මූලික අරමුණ අපිට නැති වුණාට හිත පවත්වන්න අවශ්‍ය මූලික අරමුණ නැති වෙලා ගියාට සියුම් වුණාට මේ වෙලාවේ මගේ මනසේ කාමච්ඡන්දය නැහනේ කියලා අපිට දැක ගන්න පුළුවන් දැන් හුස්ම ගෙවිලා තියෙන්නේ. ඒ හිස් බවට හුස්මේ සියුම් බවට අපි දැන් අවධානය තියාගෙන ඉන්නේ. එතන තමයි මගේ සතිය තියෙන්නේ. එතනදි මට අරමුණ නම් නෑ තමයි. හුස්ම නම් නෑ තමයි. මූලික අරමුණ නම් ගෙවිලා තමයි. හැබැයි මේ වෙලාවේ කාමච්ඡන්දය මගේ මනස යට කරගෙන නෑ. කියන්නේ මේ වෙලාවේ කාමච්ඡන්දේ නෑ මගේ හිතේ හිස් තැනේදී. ඒ සාමකාමී තැනේදී. ඒක දකින්න කියලයි මේ කියන්නේ. නැති කාමච්ඡන්දය නැති බව දැක ගන්න. මේ වෙලාවේ කාමච්ඡන්දේ නෑ. තුන්වෙනියට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ අපි හිතමු අපි මෙහෙම කාලයක් සක්මන පරයන්ක එදිනදා වශයෙන් සතිය පුරුදු කරගෙන යද්දී සමා වෙන්න. කාමච්ඡන්දය හට නොගෙනම තියෙන්න පුළුවන් කාලයක් යනකම් අපේ සති සම්පජඤ්ඤයේ බලවත්කම අනුව. එතකොට අපි අකණ්ඩ සති ධාරාවක් පවත්වනකොට කාමච්ඡන්දය නැති හිතක කාමච්ඡන්දය හට ගන්නවා අපිට පෙනෙන්න පටන් ගන්නවා දකින්න පුළුවන්. ඒ කියන්නේ ඊයේ මගේ හිතේ කාමච්ඡන්දය තිබුණේ නැහැ කියලා අද එන්නේ නැහැ කියන්න බෑ. උදේ පරයන්කේ මගේ කාමච්ඡන්දේ තිබුණ නැහැ කියලා අවස පරයන්කේ කාමච්ඡන්දේ ඉන්නේ නැහැ කියන්න බෑ. මේක හේතු මත ඕනෙම වෙලාවක හට ගන්න පුළුවන් ධර්ම ස්වභාවයක්. ධර්මතා විදියට තමයි මේක තියෙන්නේ. එතකොට අපි කරන්නේ කාමච්ඡන්දය නැති හිත දැකගෙන කාමච්ඡන්දය නැති චිත්ත පරම්පරාවක සති ධාරාව පවත්වාගෙන යද්දී ඔන්න යම් තැනකදී කාමච්ඡන්දය නැති හිතේ කාමච්ඡන්දය හට ගන්නව අපිට පේනවා. දකින්න පුළුවන්. මේ කියන්නේ කාමච්ඡන්දේ හට ගැනීම පේනවා, මුල පේනවා කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ කාමච්ඡන්දේ හට ගන්නකොටම අහු වෙනවා. කලින් තිබුණේ නැහැ. කලින් චිත්තක්ෂණයේ තිබුණ නැති කාමච්ඡන්දේ මෙන්න ඊළඟ චිත්තක්ෂණේ හට අරගෙන. ඒ කියන්නේ කාම ආසාවක් මොකක් හරි කාම අරමුණක් භුක්ති විඳින්න තියෙන ආසාවක්, ඡන්දයක්, කැමැත්තක් හට ගන්නවා. ඒක අපිට අහු වෙනවා අඛණ්ඩ සති ධාරාවක් පවත්වාගෙන යනකොට. එතකොට ඒකත් අපිට පේනවා. ඒක දකින්න කියලායි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. කාමච්ඡන්දය නැති හිතක කාමච්ඡන්දය හට ගන්නවා නම් ඒක දකින්න. එතනින් එහාට මුකුත් කරන්න කියලා භාගතුන් වහන්සේ කියන්නේ. ඒකට බයි දුවන්න කියලාවත්, අසුබය දාන්න කියලාවත්, කාමච්ඡන්දයට වෛර කරන්න කියලාවත්, ඒකට පසුතැවෙන්න කියලාවත් නෙමෙයි කියන්නේ. කාමච්ඡන්දය කියන්නේ ධර්මතාවයක්. මම කිව්වා කලින්ම ධම්මානුපස්සනා කොටසේ ධර්මතාව තියෙන්නේ. ධර්මතාවය ධර්මතාවය වශයෙන් දකින්න යන්නේ. එතකොට කාමච්ඡන්දය නැති හිතත් එක්තරා ධර්මතාවයක්. කාමච්ඡන්දය නැති හිතේ නැති කාමච්ඡන්දයක් හටගන්න එකත් එක්තරා ධර්මතාවයක්. අපි ඒවට තණ්හා දිට්ඨිමාන වශයෙන් රියැක්ට් කරන්න යන්නේ නැහැ. ප්‍රතිචාර ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. දැකගෙන ඉන්නවා. දැකගෙන ඉන්න තාක්කල් මම මගේ මගේ ආත්මය වශයෙන් අපි ගන්න යන්නේ නැති තැනකට මනස එනවා. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ මේ මුලින්ම ඉස්සෙල්ලා ඒක දකින්න කියලා කියන්නේ. ඕක තමයි මේ හට ගන්නකොටම දකින්න එක. ඕක තමයි එක ක්‍රමයක් මේ කාමච්ඡන්දය සම්බන්ධයෙන් බලන්න තියෙන. ඊළඟට හතරවෙනි ක්‍රමය තමයි මේ විදිහට ඔන්න අපි කාමච්ඡන්දය නැති හිතක හටගන්න කාමච්ඡන්දය හටගන්නකොටම දකිනකොට එතනින් එහාට මේක පවතින තාක් අපේ සිහිය පිහිටනවා ඔන්න. දැන් හටගත්තු තැන ඉඳලා දැන් සතිය එතනදී පිහිටියා නම් සති ධාරාව අඛණ්ඩව කාමච්ඡන්දය හටගත්තු තැන ඉඳලා පවතිනවා. එතකොට යාගේ මනස මේ කාමච්ඡන්දය පහළ වෙලා තියෙන කාමච්ඡන්දය ගෙවිලා යන එක දකින්න පුළුවන් වෙනවා. ඒක නැති වෙලා යන එක දකින්න පුළුවන් වෙනවා. කලින් නම් අපිට සිහිය තිබුණ නැති නිසා හටගන්න එක පේන්නෙත් නැහැ. හට ගන්න හැටි මුල පේන්නේ නැහැ. හටගත්තු කාමච්ඡන්දේ පේන්නේ නැහැ. අපි එකට ගොදුරු වෙනවා. ඒක ගෙවිලා යන හැටි පේන්නේ නැහැ. දැන් අපි හට ගන්න තැන ඉඳලම අකණ්ඩව සති ධාරාව පවත්වන්න අපේ මනස ට්‍රේන් වෙලා තියෙනවා පුරුදු වෙලා තියෙනවා. එතකොට කලින් වගේ මනසේ කාමච්ඡන්දයට යට වෙලා තියෙන කාලයත් අඩු වෙනවා. හටගත්තු කාමච්ඡන්දේ සති සම්පජඤ්ඤය සති ධාරාවේ බලය නිසා ඒක ගෙවෙනවා වැඩි වෙලා යන්න කලින් ගෙවෙන එකත් අපිට පේන්න ගන්නවා. ඒක දිය වෙලා නිරුද්ධ වෙලා යන හැටි අපිට පේන්න ගන්නවා. ඒ කියන්නේ පහළ වෙලා තියෙන කාමච්ඡන්දය ගෙවිලා යන බව දැක ගන්න එක තමයි හතරවෙනි ක්‍රමය. ඒක අපිට පේනවා. පස්වෙනි එක තමයි මේ ක්‍රමයට අපි 10000 ලක්ෂ කෝටි වර මේක පුහුණු කරන්න ඕනේ. දවසක් එනවා ඉන්ද්‍රිය ධර්මයේ සමතාවයට ආපු දවසක මේක ස්ථීර වශයෙන් මාර්ගඵල වශයෙන් ප්‍රහාණය වෙන දවසක්. අන්න එදාට සම්පූර්ණයෙන්ම කාමච්ඡන්දය ගෙවුනා නම් ගෙවුණු බවත් අපිට දැක ගන්න පුළුවන්, දැන ගන්න පුළුවන්. එතකොට ඔය මාර්ගඵල සහතික ගන්න පිස්සුව තියන අයට මාර්ගඵල ගන්න සහතික මාර්ගඵලයක් ලැබුවා කියන්න සහතික කරගන්න සහතික හොයාගෙන යන්න ඕනේ නැහැ. බලන්න මේ වාක්‍ය හරියට තේරුම් ගත්තනම් සම්පූර්ණයෙන්ම කාමච්ඡන්දය ගෙවුනනම් ඒකත් එයාට දැනෙනවා. කාගෙන්වත් සහතිකයක් ඕනේ නැහැ ඒකට. ඒ මොකද මේ සති සම්පජඤ්ඤය එච්චරට බලවත් එයාගේ. මෙන්න මේ ක්‍රම පහට මේ නීවරණ ධර්ම ටික අපි දැන් අද කතා කරන්නේ කාමච්ඡන්දය ගැන. මේක දකින්න පුළුවන් වෙනවා. මේකට සිහිය තියන්න පුළුවන් වෙනවා. එතකොට බලන්න කාමච්ඡන්දය කියන එක, කාම ආසාව කියන එක, රාගයේ මුහුණුවරවල් ටික කාම අරමුණු කෙරේ තියෙන කැමැති සිතුවිලි ටිකට අපිට වෙන රණ්ඩු කරන්න, අසුබ භාවනාව දාන්න, බයේ දුවන්න, හංගන්න, එහෙම එකක්ද බුදුරණන් ආසේ මේ කියලා තියෙන්නේ. මේ කරුණු පහේම තියෙන්නේ ඇති දේ ඇති හැටියෙන් දැක ගන්නවා. නැති දේ නැති හැටියෙන් දැක ගන්නවා. කිසිම ප්‍රතිචාරයක් ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. ඒක තමයි පළමු පියවර. එතනින් එහාට බුදුරජාණන් වහන්සේ අපිට අවවාද දීලා නැහැ. එතනින් එහාට ඉස්සර වෙලා මේ තමයි පළවෙනි ස්ටෙප් එක. පළවෙනි පියවර. එතනින් එහාට යෝගාවචරයටම අහු වෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා. මොකද්ද වෙන්නේ කියලා එයාට පේනවා. එයාට දැනෙනවා. ඉතින් කාමච්ඡන්දය කියන එක ආවට පස්සේ මම කලින් කිව්වා වගේ අපි කායානුපස්සනා කොටසෙදි හතුරු විදිහට මේවා දැක්කේ බලන්න මේ කොටසෙදි ඒවම තමයි කමටහන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ මනස කාමච්ඡන්දය ඇති විටත් නැති විටත් සමසේ පවතින්නයි මේ පුරුදු කරන්නේ. අපි කාමච්ඡන්දය ඇති විට එක්ක වැළෙනවා එක්ක ගැටෙනවා කාමච්ඡන්දය නැති විට එක්ක වැළෙනවා එක්ක ගැටෙනවා කාමච්ඡන්දයට ආස කරපු කෙනා තියනකොට ඇලෙනවා කාමච්ඡන්දයට ආස නැති කෙනා තියනකොට ගැටෙනවා <clears throat> ඉතින් අපි මේ කරන්නේ මේ කාමච්ඡන්දේ ඇති නැති බවට බවට අන්ත දෙකට අපි ගිහිල්ලා තමයි කලින් හිටියේ එක්ක වැළෙනවා එක්ක ගැටෙනවා මේ අන්ත දෙකට හුරු හුරු වෙලා තිබුණු මනස මැද්දට ගේන එක තමයි මේ පුරුදු කරන්නේ. දෙන්නටම එක හැන්දෙන් බෙදනවා කියන එක. මොකට කියන්නේ ලොකු සාංශයේ සමහිත පවත්වනවා කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම අහලා තියෙනවා සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ මනස දේවල් කෙරෙහි සමසේ පවතින්නේ. සමහිත පවත්වනවා කියන තැනට මනස පවතිනවා. ඉතින් එතනට යන්න මේක පුරුදු වෙන්න මේක ට්‍රේන් වෙලා තියෙනවා. මේක පුහුණු වෙන්න ඕනේ. අපි එහෙම නෙමෙයි මේ පාරට බහැපු අය කාමච්ඡන්දය ආවහම gadu ගැනෙනවා. බයේ දුවනවා. ලැජ්ජාවෙන් ඇකිලෙනවා. Um, ඉතින් ඒ කාමච්ඡන්දේ නැති හිතට ප්‍රේම කරනවා. ඒ කියන්නේ අපි ඉන්නේ අන්ත දෙකේ. ඇලීම් ගැටීම් සහිත අන්ත දෙකේ. කාමසුකල්ලිකානුයෝගය, අත්තකිලමතානියෝගය ඉන්නේ. මැද්දට එන්න නම් මේ දේවල් ඇති බව හෝ නැති බව දැකගෙන ප්‍රතිචාර ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න මධ්‍යස්ථ තැනකට මනස එනවා. සමසේ පවත්තන තැනකට එනවා. එතකොට මම මගේ මම මගේ මගේ ආත්මීය සංඥා වැඩින්නේ නැහැ. තියෙන ඒවත් දී වෙලා යන්න ගන්නවා. ඉතින් මම හිතනවා කාමච්ඡන්ද නීවරණ සම්බන්ධයෙන් ඔබට ඒ වැටහීම එන්නේ නැති කියලා මේ පුහුණු යෙදෙන අයට අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ නීවරණය සම්බන්ධයෙන් කතා කරමු. තෙරුවන් සරණයි.